ගුවන් තොටු බල දිනු කර හැකි. මේක මොන හේතුවකටවත් වහන්නේ නැහැ. ඒ නිසා අපි තීන්දුවක් අරගෙන තියෙනවා. මත්තල ගුවන් තොටු බල ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටු බලක් හැටියට ඕපන් ස්කයි. ඒ කියන්නේ විවෘත අහස ලබා දීම. ඉදිරි කාලයේදී කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කරලා මේක ගුවන් තොටු බල ගුවන් සමාගම් වලට විවිධ රටවල් වල නිදාසේ භාවිතා කිරීම සඳහා වූ පහසුකම ලබා දැනට රටවල් 8ක පමණයි මේක තියෙන්නේ. මොකද මේ වගේ විවෘත අහස ලබා දීම තුළ විශේෂයෙන්ම කෙලින්ම වාණිජමය වශයෙන් ගුවන් යානා වලට ඒ රටවල් වලට භාවිත කර හැකියි. ඒක ලබා දීම තුළ මේ ගුවන් තොටුපළේ ගුවන් යානා ගමන් කිරීම වැඩි වෙනවා.